අද මේ ධර්ම දේශනාවේ දායකත්වයේ දරන්නේ ඕස්ට්‍රේලියාවේ පදිංචි විපත් සමන් විකුල රත්න මහත්මිය ප්‍රධාන පවුලේ පින්වත් හැම දෙනා තමයි අද මේ දේශනාවේ දායකත්වයේ දරන්නේ. එහෙමනම් සමන්ති මහත්මිය බොහෝම සතුටුකම් වෙන්නට ඕන. ධර්මයේ බෙදාවීම කියලා කියන්නේ මුළු දෙයක් නෙවෙයි. ඒකාම වටිනා කමක්. ඒ නිසා පින්වත් හැම දිනාටම මේ කුසලය උතුම් ධර්ම අවබෝධයේ පිණසම වේවා කියන ආශිර්වාදයෙන් අපි ධර්ම දේශනාව ආරම්භ කරනවා. පින්නතුනි අද ධර්ම දේශනාව සඳහා මාතෘකා ස්ථානයේ තබා ගන්න දෙන්නේ අවිද්‍යා සූත්‍රය. අවිද්‍යාව කියලා කිව්වහම අපේ පින්වත් හැමදෙනාම දන්නවා මේ අනවරාප්ත ගමනට, කෙලවරක් නැති ගමනට, ඉපදීපදී බැරි බැරි යන දීර්ඝ ගමනට ප්‍රධානම හේතුව තමයි අවිද්‍යාව. අවිද්‍යා නිපත සංකරා කියලා ධර්මයේ සඳහන් වෙනවා. කෙනෙක් පහළටම ඇදලා දාන ප්‍රධාන බලවේගය තමයි අවිද්‍යාව. පහළටම කියලා කිව්ව අවේදියටම ගෙන යන්නේ මෙන්න මේ අවිද්‍යාවයි. හැබැයි කෙනෙක් උඩට මුස්සලා කියන්නේ විද්‍යා උපතපත් දෙත්තා. ලෞකික වශයෙන් ඉන්නතුනේ ශක්තිති රජ වෙන්න පුළුවන් විද්‍යාවේ ආභාවය. ඒ වගේම ලෝකෝත්තර වශයෙන් ලෝතරා බුද්ධරාජ්‍යයට පත් වෙන්න පුළුවන් විද්‍යාව නිසා අවබෝධය නිසා. එහෙමනම් මේ අවිද්‍යාව කියලා කියන්නේ පින්නතුල දාන්නවා දුක පිළිබඳව දුකට හේතුව පිළිබඳව නිවන පිළිබඳව ඒ නිවන සාක්ෂාත් කළ යුතු මාර්ගය පිළිබඳව තියෙන අනවබෝධයයි අවිද්‍යාව කියලා කියන්නේ. වෙනත් තථාගත ධර්මයේ කිසිම දෙයක් ඉබේ සිද්ධ වෙන්නේ නැහැ. හැම දෙයකම හේතුවක් තියෙනවා. ඒක නෙමෙයි ධර්මයේ අනිත්‍ය සමුප්පාදය කියලා කියන්නේ. බුද්ධ කර්මය මොකක්ද කියලා අහුවොත් දෙක දින මුදම පිළිතුර තමයි පටි සම්පාදේ. හැබැයි හේතුවක් තියෙනවා. ඉතින් සකස් වෙන කිසිම දෙයක් මේ ධර්මයේ තුල ගන්න. ඒකම තමයි මේ අවිද්‍යාව කියන එකේ ආරම්භක කෙලවරක් හොයන්න පුළුවන් කමක් මෙන්න මෙතනින් අපි නම් ගත්තා. එහෙම කියලා අපිට කියන්න පුළුවන් කමක් නැහැ. එහෙමනම් මේ අවිද්‍යාවත් ඉබේ හටගත්ත දෙයක් නෙවෙයි. මේ අවිද්‍යාවත් යමකින් පෝෂණය වෙනවා. අවිද්‍යාවට ආහාරය තමයි පිළිතුරේ ආසන්න නීවරණය. අන්ත නීවරණ තමයි අවිද්‍යාව පෝෂණය කරන්නේ. නීවරණ කියන වචනේ තේරුම පිළිබඳව හොඳටම දන්නවා. නීවරණ කියලා කියන්නේ වළක්වනවා කියන එක නේද? මොනවද වළක්වන්නේ? කාර්යයෙන් ඇති වෙන්න ඉඩ නොදී වළක්වන අකුසල ධර්ම වලට කියනවා නීවරණ කියලා. විශේෂයෙන් ඥාන ශික්ෂාට උපදින්න දෙන්නේ නැහැ. ඒවට සාස්ත්‍රාත් කරන්න කුලෙත් අවස්ථාවක් නැහැ. ඥානාදී වශයෙන් උපජනක කුසල සිත්තම් විවාරෙන් නිදේදෙන්ති කතා පස්ස උපසිකොන්න දෙන්නේ නිවරණානි කියන අටුවා පාඩේක පැහැදිලි වෙනවා. කුසාසිත දෙන්නේට දෙන්නේ නැහැ. ධ්‍යාන සිත් දෙන්නේට දෙන්නේ නැහැ. නිවන සාක්ෂාත් කරගන්න අවස්ථාවක් ලැබි කරන ධර්මවල තමයි නිවන කියන්නේ. නිවන ධර්ම කීයක් තියෙනවද? පහයි. පංච නිවරණ. හැබැයි අභිධර්මාර්ථ සංග්‍රහයේ කියනවා අර්ථ නීවරණා කියුම් කියලා. නීවරණ නාමයෙන් වදාන ධර්ම කියනවා පිළිතුරු අටක්. ඔය පංච නීවරණ ඇතුලේ මොකද කියනවා? කාමච්ඡන්දේ ව්‍යාපාද තීන එකක් මිද්ද එකක්. ඉතලතර දෙකයි. උද්දත්තේ එකක් කුක්කුච්චේ එකක්. ඉතලතර දෙකයි. ඊළඟට තියෙන විචිකිච්ඡාව හතයි. ඊළඟට අවිද්‍යාවක් නිවරණයක් හැටියට මෙතන දෙන්නා. එහෙමනම් දැන් අපි මේ විනාඩි හැටියට කල්පනා කරමු පංච නිවරණ. බොහෝම කෙටියෙන් පංච නිවරණ අපි මතක් කරගත්තොත් කාමච්ඡන්දේ කාමයට තියෙන අධික කැමැත්ත කාමච්ඡන්දේ වෙනතුනේ මේ සාමාන්‍ය පුතත් යන සත්‍යාවේ ස්වභාවය තමයි මේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මෙන්න මේවාට ඇදී ගැනී තමයි මේ පුතත් ජන සත්‍යය කටයුතු කරන්නේ. ඒක හරියට අර ඉස්සර කාලේ මිනිස්සු ඔය වඳුරෝ එහෙම අල්ල ගන්න ඕන නම් සාමාන්‍ය දඩයක් කරන මිනිස්සු වඳුරු වගේ සත්තු අල්ල ගන්න ඕන වුණාම වඳුරා එන තැනට ලහතු වර්ගයක් තියෙනවා. ගම්කම්. ඒ වඳුරා මෙතෙන්ට ඇවිල්ලා මේ තමන්ගේ අතින් ගහනවා මේ ලහකුවට. සාපෑරෙනවා. අනිත් අතින් මොත් ගහන එයාටත් ඇලෙනවා. ඊළඟට කකුලෙන් ගහනවා ඒ කකුලත් ඇලෙනවා අනිත් කකුලෙන් මොත් ගහනවා ඒ කකුලත් ඇලෙනවා. දාතපය හතරම ඇලිලා. ඊළඟට තින් කරගන්න දෙයක් මූණෙම ගහනවා. මූණත් ඇලෙනවා. අන්න ඒ වගේ කියන පුතත් යන සත්වයා මේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන මේ අරමුණු පහට ඇදී ගලී තමයි ඉන්නේ. එහෙමනම් පිටතට හැබැයි මතක තියාගන්න ඕන මේ ඇහැයි රූපයයි බැඳිලා නැහැ. කනයි ශබ්දයයි බැඳිලා නැහැ. නාසයයි ගඳ සුවඳයි බැඳිලා නැහැ. දිවයි රසයයි බැඳිලා නැහැ. ඒකට ඇලිලම තියනව නෙවෙයි. කයයි පහසයි එකට බැඳිලම නැහැ. එකක් දෙක තියෙන බන්ධනේ මොකක්ද? මෙතන තියෙන බන්ධනේ තමයි චන්දරාගය. අපිට පේන්නේ කෙලින් පැහැ රූපේ බැඳිලා වගේ. එහෙම බැඳිලා තිස්සනම් අපිට ප්‍රතිපත්ති පුරලා නිවන් දකින්න පුළුවන් වෙයි. බෑ. මොකද ඇත්ත තියෙන දෙයක් ගලවන්න බෑ. නමුත් පින්නතුනේ ඇලිලා නැති නිසා තමයි අපිට මේ ප්‍රතිපත්ති පුරලා මේකෙන් ගැලවෙන්න අවස්ථාව තියෙන්නේ. එහෙමනම් මෙන්න මේ කාමයට තියෙන කැමැත්ත අධික රුචිකත්වය මෙන්න මේකට තමයි කාමච්ඡන්දය කියලා කියන්නේ. ඒක නිවරණයක්. දැන් බලන්න මේ කාමෙන් ඔළුව වැහිලා තිබුණොත් කාමයේ උතුන්න කරගෙන හිටියොත් මේ කාමයේ පිළිබඳව නිතර නිතර සැලසුම් සකස් කර කර හිටියොත් ප්‍රතිපත්ති පුරන්න පුළුවන්. බැහැ. ප්‍රතිපatti නෙවෙයි. සාමාන්‍ය ලෞකික දිනුවක්වත් ඇති කරගන්න බෑ. කාම සංකල්පනා විතරම ඉතිරි කෙනාට. එහෙනම් මේක ආවරණයක්. සෑම කුසල් සිතක් ඇති කරන් වළක්වන ආවරණයක් තමයි මේ කාමය. දැන් ආලෝකයේ තියෙන අඳුර නැහැ නේද? අඳුර තියෙනවා නම් එතන ආලෝකයක්වත් නැහැ. අන්ධකාර ආලෝක දෙක උනෝට විරුද්ධයි. අන්න ඒ වගේ තමයි මේ කාමයේ යම් කිසි තැනක තියෙනවා නම් එතන ධ්‍යානාදී නැහැ කුසල් සිත් අඩුයි. ඊළඟට ව්‍යාපාදයේ ගැනත් අපි කෙටියෙන් කිව්වොත් ව්‍යාපද්ධති විනස්සති හේතෙන් සංකේත විග්‍රහය අනුව තේරෙනවා යමක් හේතු කරගෙන පිට විකෘතියට විනාශයටපත් වෙනවා නම් ඒකට කියන ව්‍යාපාදේ කියලා. දැන් බලන්න පිටතේ ආහාරයක් පිළිනෝනාම සාමාන්‍ය මේ තුනක එකක්වත් දෙකට ප්‍රිය කරන්නේ පිරිනිච්ච ආහාරයට අන්න ඒ වගේ කියනවා මේ ක්‍රෝධයෙන් යුක්ත වුණා එහෙමනම් මේ ක්‍රෝධයෙන් සෑම විටම ධානාදී ප්‍රතිවිරුද්ධයි එහෙනම් අපි මේ ක්‍රෝධය පාලනය කරගන්න ඕන මොකද මේක ජීවරණයක් ඊළඟට තීන තීන කියන්නේ අලක කම්මැලි කම සිටේ මේ තියෙන අලසකම්. අලසයාට කොහොමද බෑනේ ගොඩ යන්නේ නේ? ඊළඟට මිත්‍ය කියන්නේ චෛත්‍යිකවල සිතුවිලිවල තියෙන අලසකම් වෙන කමන. මේක එකක් හැටියට තියෙන මිත්‍ය කියලා තියෙනවා. ඒක නිවර්ණයක්. උද්දත්ත කුක්කුච්ච. පින්නතුන උද්දච්ච උද්දත්තය කියලා කියන්නේ නොසන්සුන්කම. හරියට අර අලු ගොඩකට ගලකින් ගැහුවා වගේ හිතේ තියෙන නොසන්සුන්කම. ඒකත් ඇත්තටම නිවනට බාධාවක්. ඒකයි මේක නිවරණයක් කියන පෙන්නන්නේ. සමාහිත භාවය ඇති කරගන්න ඒකයි අපි මේක යටපත් කරා. උද්දච්ච කුක්කුච්ච කුක්කුච්චය කියලා කියන්නේ ඉවතට දාන්නවා පසුතැවිල්ල. මොකටද පසුතැවිලි වෙන්නේ? අනේ මට කුසල් කරගන්න බැරි වුණා කියලා පසුතැවෙනවා. ඊළඟට අකුසල් සිද්ධ වුණා කියලා පසුතැවෙනවා. අපේ නිවරණය. ඊළඟට විතකච්ඡාව බුද්ධ ආදී අටදල පිළිබඳව කියන සැකේ. කොහොමත් මේ සැකේ කියන එක ආවරණයක්මයි ඇත්මක්මයි විචිකිච්ඡා කියන වචනේම තේරුම පිළියම් නැහැ. සැකයක් ඇති වුණොත් පිළියම් නැහැ නේද? එහෙනම් මේවා නිවරණ. එතකොට බලන්න මේ අවිද්‍යාව පෝෂණය වුණේ මෙන්න මේ කියන පංච නිවරණ වලින්. පංච නීවරණ යමකින් පෝෂණය වෙනවා. පංච නීවරණ මොකෙන්ද පෝෂණය වුනේ? පංච නීවරණ පෝෂණය වුනේ ත්‍රිවිධ දුක්ඛයි. කයෙන් වැරදි කරනවා, ඉතින් වැරදි කරනවා, මනසින් වැරදි කරනවා. මේක තමයි පංච නීවරණ වලට ආහාර වෙලා තියෙන්නේ. අවිද්‍යාවට ආහාරය වුණා පංච නීවරණ. පංච නීවරණ වලට ආහාරය වුණා ත්‍රිවිධ දුක්ඛයිත. ත්‍රිවිධ දුක්ඛිත යමකින් පෝෂණය වෙනවා. ත්‍රිවිධ දුක්ඛිත පෝෂණය වෙන්නේ මොකෙන්ද? ත්‍රිවිධ දුක්ඛිත පෝෂණය වෙන්නේ පින්නතුනි ඉන්ද්‍රිය අසංවරේ. අපේ ඇස සංවරයි නම් කන සංවරයි නම් නාසය සංවරයි නම් දිව සංවරයි නම් කය සංවරයි නම් මෙන්න මේ අසංවර භාවයේ තමයි පිටතුනේ ත්‍රිවිධ දුක්ඛරිතේට ආහාර වෙලා තියෙනවා. ඉන්ද්‍රිය අසංවරේ නිකම්ම ගියටගත් එකක් නෙවෙයි. මුලින් පහත් වෙච්ච එකක් නෙවෙයි. ඉන්ද්‍රිය අසංවරයක් යමකින් පෝෂණය වෙනවා. ඉන්ද්‍රිය අසංවරේ පෝෂණය වෙන්නේ පිටතුනේ අසත්‍ය අසම්පජාන්‍ය බලන්න තථාගත ධර්මයේ බොහෝ පිළිවෙලට බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරලා තියෙනවා. අසති අසම්පජාන්‍ය කියලා කියන්නේ තනි කර එතන තියෙන ප්‍රමාදය. සිහියක් නැහැ, නුවණක් නැහැ. මේ අසති අසම්පජාන්‍ය තමයි ඉන්ද්‍රිය අසංවරයට ආහාර වෙලා තියෙන්නේ. දැන් අපි අද උනත් කියනවනේ කෙනෙක් බීලා ඔය ඉන්නකොට නැත්නම් අපි වලට ඇඳුමක් ඇඳගෙන යනකොට සාමාන්‍ය විවාහාරය කියනවනේ මේගොල්ලන්ට ඔළුවක් නැද්ද? සිහියක් නැද්ද කියලා අපි කියනවා. අර බලන්න ඉන්ද්‍රිය අසංවර වෙන්නේ සිහියයි නුවණයි නැති වෙනකොට. සිහි නුවණ දෙකට ආහාරය වන්නේ මොකද්ද? ඒක මොකෙන්ද පෝෂණය වෙන්නේ? අසත්‍ය අසම්පදන් සිහිය නුවණ නෙවෙයි අසත්‍ය අසම්පදන්. සිහියක් නැහැ නුවණක් නැහැ. මේ අසත්‍ය අසම්පදන්නේ පෝෂණය වුණේ පින්නතුනේ අයෝනිසෝ මනස්කාරය. බුදුරජාණන් වහන්සේ වදාළේ මගේ ਸਰවඥතා ඥානෙ මම දකින භයානකම දේ තමයි අයෝනිස මනස්කාරය. ඒක පිළිපිලාට අපි පසුව මේ දේශනාව තුළ කියලා දෙන්නම්. දැනට මතක තියාගන්න අසතිය අසම්පදන්නේට ආහාරය උනේ මොකද්ද? අයෝනිසෝ මනස්කාරය. නොබගින් මෙලී කිරීම. අයෝනිසෝ මනස්කාරයට ආහාරය අයෝනසෝ මනසකාරයට ආහාරය උනේ අසද්ධාව. සද්ධාව නැහැ. එහෙමනම් බලන්න මේ ප්‍රතිපatti පුරණ අය අපිට ඕනි ප්‍රඥා බණ අපිට ඕන ගැඹුරු බණ කියලා සද්ධාව නැතුව හිතුව ගමනක් නැහැ. දැන් බලන්න මේ අයෝනසෝ මනසකාරයට ආහාර වෙනා තියෙන සද්ධාව නැතිකම. සද්ධාව නැතිකම නැත්නම් අසද්ධාවට ආහාරය උනේ මොකක්ද? අසද්ධාවට ආහාරය උනේ අසද්ධර්මත්‍රවණේ. අද ලෝකේට වෙලා තියෙන ලෝකෙ. ධර්මයේ කියලා අහන්නේ අධර්මයි. අමුතු අමුතු දේවල් මේකත් ඉන්නතුන් දැන් තමන්ගේ ජීවිතේ වගේ අපි සැලැස්මකට හිතනවා. දැන් මම කිව්වත් පාස් වුණා. ඕ ලෙවල් ඒ ලෙවල් එහෙමද අපේ ජීවිතේ තාක නේද? ඊළඟට ඉතින් කතාද ඊළඟට රැකියා ළමයි හැදුවා ඔක්කොම කරලා නිවනක් මේ විදිහට පැන ගන්න පුළුවන් කියලා හිතනවා. ඒක තමයි අද ওই කෙටි කෙටි මාර්ග හොයාගෙන අමුතු දේවල් අත්හවත් නැහැ. අමුතු දේවල් කතා කරන්නේ ලෝකේ. එහෙම යථාර්ථයට යන්න පුළුවන් කමක් නැහැ පින්නතුනේ. ඒ නිසා දැන් ওই අසද්ධාවට ආහාරය වෙලා තියෙන්නේ බණ කියලා අහන්න වෙන දේවල්. අසද්ධාම ප්‍රවණේ. අසත් ධර්ම ශ්‍රවණය යමකින් පෝෂණය වෙනවා. අසත් ධර්ම ශ්‍රවණය පෝෂණය වෙන්නේ මොකෙන්ද? අසත් ධර්ම ශ්‍රවණය පෝෂණය වෙන්නේ අසත් පුරුෂාර්ථයේ මොන මොකද? බලන්න එතකොට අසත් පුරුෂ ආශ්‍රය ලැබෙන කෙනාට ලැබෙන්නේ අසත් බණ නෙවෙයි. අසත් ධර්ම ශ්‍රවණය. අසත් ධර්ම ශ්‍රවණය වෙනකොට එයාට සත්‍තාවක් වෙන්නේ අසත්තාව. අසත්තාව වෙනකොට අයෝනිසෝ මනස කාලේ අයනසෝ මනසිකාරයේ වැඩ කරන ප්‍රාසතිය අසත්පජාන්නේ. අසත්‍ය අසත්පජාන්නේ වැඩ කරනකොට ඉන්ද්‍රිය අසංවරයි. ඉන්ද්‍රිය අසංවර වෙනකොට කයෙන් වචනයෙන් වැරදි කරන්න පටන් ගන්නවා. ත්‍රිවිධ දුක්ඛයි. ත්‍රිවිධ දුක්ඛයේ ඉරහකට පස්ක නීවරණ හොද්දට වැඩෙනවා. පස්ක නීවරණ එකතු වෙනකොට අවිද්‍යාව සකස් වෙලා ඉපදෙනවා, කැරෙනවා, ඊර්ගමනක් ඔහේ ඉපදි ඉපදි බැරි බැරි අපි යනවා. පිටතට දැන් අපිට හිතෙන්නේ මේ ජීවිතේ අපිට දරුවෝ ඉන්නකොට අනේ මේ අපේ දරුවෝ මුදුම බැඳීමක් අපිට තියෙනවා. මොකට තේරුම් ගන්න දරුවන්ට අපි උගන්වන්න ඕන යුතුයකම් ඉෂ්ට කරන්න ඕන. හැබැයි පින්නතුනේ දරුවෝ කිව්වහම කෝටි ප්‍රකෝටි ගණන් කියා විව කරන්න බැරි තරම් මේ අම්මලා තාත්තලා දරුවෝ හදලා තියෙන සම්බන්ධ. ඊළඟට පින්නතුන දැන් මේ ජීවිතේ ඉපදුන ආය අපි කොහොමද මැරෙනවා හිතන් දෙපා මේ පළවෙනි පාරට ඉපදිලා ඉන්නවා කියන මේ පළවෙනි පාරයි දැන් මේ මැරෙන්නේ ඉන්නේ කියලා හිතන්න එපා ඒකේ කෙලවරක් ඇත්තටම ගණන් කියන්න බෑ ඉපදිච්ච වාර ප්‍රමාණය මෙච්චරයි අච්චරයි කියලා කියන්න පුළුවන් කමක් නෑ ඒකයි මේක ආරම්භක කෙලවරක් හොයන්න පුළුවන් කමක් නෑ ඒ නිසා පිටත මේ ටික හරියටම විතර දාගත්තොත් කිසිම දෙයකට බැඳෙන්නේ නැතුව සතුටින් ඉඳලා සතුටින් ගන්න පුළුවන්. ඔක ඇත්තට බටහිර ලෝකයේ සමහර අයට මේ ධර්මයේ නැති වුණත් ඔක තියෙනවා. නමුත් අපිට ඒක අපේ ඥානවල තියෙන දෙයක් වගේ මුදුමාකාර අන්නවංශ බැඳීමක් අපිට තියෙනවා. එහෙමනම් දැන් අපි මේ දේශනාව සත්පුරුෂ ආශ්‍රය ඉඳලා ඉස්සරහට යන්නයි කල්පනා කරන්නේ. ඒක පින්නතර හොඳට වැටහෙනවා. බුදුරජාණන් වහන්සේ වදාරන මහණෙනි මහා කන්දකට වර්ෂාවක් වැහැලා ඒ කන්දෙන් පහළට දැන් මේ වතුර ගලාගෙන ගලාගෙන එනවා. මේ ගලාගෙන එනකොට පුංචි පුංචි වලවල් වගේ ඒවා පිරෙනවනේ නේද? පුංචි ඇලවල්, දොළවල්, ළඟට ගංගා පිරিলা අන්තිමට මොහොතට මේ වතුර ගලාගෙන යනවා. අන්න ඒ වගේ තමයි මේ අවිද්‍යාව පටන් ගත්තාම ඉතින් එතන ඉඳලා පංච නීවරණ ආහාරය වෙලා නැත්නම් අසත්පුරු ශාස්ත්‍රයෙන් පටන් ගත්තාම පින්නතුනේ අර අසත් ධර්මස්ත්‍රවණේ අයෝනිසෝ මනසිකාරයෙන් පිරිපිරි පිරිපිරි පහළට ගිහිල්ලා දීර්ඝ ගමනක් අපි මේ සතර ගමන යනවා. එහෙමනම් අපි දැන් කල්පනා කරන්න ඕන අකුරු ශාස්ත්‍රය පිළිබඳ. මොකද දැන් සතර ගමනට ප්‍රධානම සාධකය වෙන්නේ අසත්පුරු ශාස්ත්‍රය නම් සතර ගමන නවත්තන්න ප්‍රධාන දේ වෙන්නේ මොකක්ද? කල්යාණ මිත්‍ර ඇසුර. පින්නතුන් දැන් අපි හැමදාම වගේ කල්යාණ මිත්‍රයෝ ගැන කතා කරනවානේ. හැබැයි කල්යාණ මිත්‍ර ඇසුර නැතුව නම් එක දක්ෂමයක්වත් අපිට ඉස්සරහට යන්න බෑ. එකක් හොඳට මතක තියාගන්න ඕන කෙනෙකුට දෙන්න පුළුවන් අනේ නිතර නිතර මේක ඇහෙනවනේ කියලා. ඇත්තටම අපි වගේ අයට මේක තත්පරෙන් තත්පර ඇහෙන්න ඕන කියලා මට හිතෙනවා. මොකද බුදුරජාණන් වහන්සේ සුගතෝ ආදේදී සුගතෝ ආදේ කියලා කියන්නේ හැමදාම කරපු අනුශාසනාවක්. උන්වහන්සේ හැමදාම කියන දුර්ලභ සත්පුරුෂ සංකේතය මහත් සත්පුරු ශාස්ත්‍රය නම් පුදුම දුර්ලභයි. දැන් මෙතන ඉන්න හැම කෙනෙකුටම අද මෙතෙන්ට එන්න හම්බෙන්නේ සත්පුරු ශාස්ත්‍රයක් නැත්තම්. දැන් මගේ ජීවිතය ගත්තහම මට මේ විදිහට බණ කියන්න ලැබිලා තියෙන්නේ සත්පුරු ශාස්ත්‍රයක් නිසා. අසත්පුරු ශාස්ත්‍රයක් ලැබුණා නම් අද මම මෙතන ඉන්නේ නෑ. එහෙමනම් පිළිතුරු දේශනාත්මකම සාධකයේ තමයි කල්යාණ මිත්‍ර සම්පත්තිය. මේ අත්ංග ජීවිතවල යම් ಗುಣ වැඩිමක් සිද්ධ වුණා නම් මේ සෑම දෙයකම පිටිපත් වෙන්නේ කවුද? කල්යාණ මිත්‍රයා. එහෙමනම් මේ කල්යාණ මිත්‍රයා කියලා කියන හොඳට යාළුකම් පවත්වන එක කියලා නෙවෙයි. අනුන්ගේ හේලම් අහා නැත්නම් ඔය එක එක විශ්වාස ටික එකිනෙකට එක දේවල් කතා කරන අය සත්පුරුෂයෝ කියලා හිතන්න එපා. සත්පුරුෂයා කෙලින්ම අපි මේ ධර්මයට තමයි යොමු කරන්නේ. එහෙමනම් මේ සත්පුරුෂයා නිසා අපිට මොනවද ලැබෙන්නේ? මොනවද ලැබෙන්නේ? සත්පුරුෂයා නිසා අංක එකට අපිට ලැබෙන දෙයක් තියෙනවා. සත්පුරුෂානසා අපට ලැබෙන්නේ සත් ධර්මය. සත්පුරුෂානසා ලැබෙන්නේ මොකක්ද? අසත් ධර්මය. එහෙනම් සත්පුරුෂානසා අපට ලැබෙන්නේ මොකක්ද? සත් ධර්මය. පින්නතුනි මේක හොඳට හිතට ගන්න දැන් මේ මහා භද්‍ර කල්පේ බුදුරජාණන් වහන්සේලා පස් නමක් ලෝකේ පහළ වෙනවා. ඉතින් හතර නමක් පහළ වුණා. කකුසඳ, කොණාගමන, කාශ්‍යප ගෞතම. දැන් ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ කියන්නේ අපේ බුදුරජාණන් වහන්සේ කලින් ලෝකේ පහළ වුණේ කාශ්‍යප සම්මා සම්බුදුරජාණන් වහන්සේ. කාශ්‍යප බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වුණාම ඒ විච්ච කාලේ අපේ බෝසතාණන් වහන්සේ ඉපදුනා කරුණේ ක්‍රියා වෙනම ජෝතිපාන. පිළිතුර මේ කතාව දාන්න අහලා ඉතින් නමුත් මෙතන අපි හිතපු නැති තැනක් තියෙනවා. මේ ජෝතිපාද යාවෙන් කියා යාගෙනම ගතිකාර. මෙදෙන පොදුම මිත්‍රයි. හැබැයි මෙතන තිබුණ පුංචි දුරස්ත භාවයක් ඒ තමයි දෙන්න කුල දෙකක. ගතිකාර අඩු කුලේ. ජෝතිපාද උසස් කුලේ. අදත් ඉන්දියානු සමාජයේ මේ කුල බේදය තියෙනවානේ. මේ දෙක කොච්චර ආලෝකක් නාන්න කියාම නාන්නේ දැන් ගංග ගංග නානවා නම් ජෝතිපාල උදේ වලේ නානවා ගතිකාර පහළ වලේ නානවා මේ ගතිකාර ජෝතිපාල කියලා කියන්නේ අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ බෝසත් මහත්මිය ඒ වෙනකොට ආරම්භිකා ධර්ම තිස් ආකාරයකට පුරලා කියනවා දීපංකර බුදුරජාණන් වහන්සේ ලෝකේ ඉඳලා සියලුම බුදුරජාණන් වහන්සේලා 26 නමකගෙන් විවරණ අරන් තිබුණේ වෙනකොට බුදු වෙනවමයි කියන්නේ. ඉතින් දවසක් ගතේකාර ගමනක් යනකොට කාශ්‍යප බුදුරජාණන් වහන්සේ හම්බ වුණා. බණ ඇහුවා ලොකෝ පැහැදීමක් ඇති වුණා. හිතුණා මේ මගේ යාළුවාට කියන්න ඕනේ. යාළුවාට කියලා කිව්වා අද මට හම්බුණා නමුතු කෙනෙක්. ජීවිතයේ පිළිබඳව ඇත්ත කියලා දෙන කෙනෙක් හම්බුණා. යමුක ඔයා හම්බෙන්නේ. ඒ විනාල් ජෝතිපාලගෙන මට බෑ. ඔය මුදු ශ්‍රමණයෝ දකින්න යන්න මට බෑ. මේ ඊළඟට බුදු වෙන්න ඉන්න කෙනා සතර හැටි බලන්න. දැන් අපි හිතුවා තාම දැන් මේ ජීවිතේ බෞද්ධ ඊළඟ ජීවිතේ බෞද්ධ එහෙම එකක් නෑ. විචිරත්වයක් නෑ. අපි හිතුවත් අපි දැන් මේ මහානදම් පුරනවා. නිවන් අවබෝධන කළොත් අපි කොහේ යයිද කියලා අපි එහෙම කරපු දෝපණය කරපු අපට ලැබෙයි. නමුත් පින්නතොනේ බුද්ධ ශාසනයක් ලැබෙන්නේ කියලා කියන්න බෑ. එතකොට බලන්න යන්න බෑ කිව්වා. තුන් වතාවක් යන්කෝ එද්දෑ කිව්වා. අන්තිමට කටිකාර මොකද කළේ? කොණ්ඩෙන් නැදලා යමන් කිව්වා. එහෙම කිව්වහම ජෝතිපාල කල්පනා කළා නාන්න ගියාම එකවලේ නාන්න තිබෙනවා. අද මගේ කොණ්ඩෙන් වදින්න මෙයාට හයියක් කාල් කොහොමද? යන්න ඕනේ ශ්‍රමණයා බලන්න කියලා. ආශ්‍රම බුදුරජාණන් වහන්සේ හම්බෙන්න ගියා. දැක්ක ගමන් පැහැදුනා බණ අහපු ගමන් පැවිදි වෙන්න තීරණය කළා. අර බලන්න අර නෙළුම් කොහොට්ටුවක් වගේ අර අවු වැටෙනකම් තමයි තියෙන්නේ. ඉතින් අර කල්යාණ මිත්‍රයතුර පැවිදි වුණා ත්‍රිපිටක ධර්ම ඉගෙන ගත්තා. කාශ්‍යප බුදුරජාණන් වහන්සේ විවරණ දුන්න මේ මහා භද්‍ර කල්පේම මගෙන් පස්සේ ගෞතම නමින් බුදු වෙන උත්තමයා කියලා. එතකොට බලන්න පින්නතුනි අර කල්යාණ මිත්‍ර ආශ්‍රයෙන් ලැබුණේ මොනවද? ධර්මය. සත්‍ය ලැබුණේ. එහෙමනම් මේ ධර්මය අහන්නට යථාර්ථයට යන්න පුළුවන් කමක් නැහැ. බුදුරජාණන් වහන්සේලා විතරයි තමන්ගේම ඥාන ධර්මය අවබෝධ කරගන්න. ඊට මෙහා පැත්තට මහරහතන් වහන්සේ ඉඳලා හැම කෙනාම ධර්මය ඇල්ලුවේ බණහලා. ඒ නිසා මේ බණහන්ත ලැබෙනවා කියන එක පුංචි දෙයක් නම් නෙවෙයි. එතකොට දැන් පින්නතුල්ලා දන්නවා කල්යාණ මිත්‍රයන්ට සත්‍ධර්මය ලැබුණා. සත්‍ධර්මයේ නිසා මොනවද ලැබුණේ කියලා කියන්න පුළුවන්. සත්‍ධර්මයේ නිසා මොනවද ලැබුණේ? එතන අසත් ධර්මයෙන් සාමනෝද ලැබුණේ? අසද්ධාව. එහෙනම් සද්ධර්මයෙන් සාමනෝද ලැබෙන්නේ? සද්ධාව. දැන් බලන්නකො කින්නත් මේක කොච්චර පැහැදිලිද කියලා. දැන් බණ අහන්න අහන්න සද්ධාවෙන් පිරියන්නේ නැද්ද? බණ අහන්න අහන්න අපිට මේ ධර්මයේ තේරෙන්නේ සද්ධාව වැඩි වෙන්නේ. සද්ධාව කියලා කියන්නේ මොකක්ද? බුදුරජාණන් වහන්සේගේ අවබෝධය පිළිබඳව ලොකු ප්‍රසාදයක් ඇති වෙන්නේ බණ අහන්න අහන්න. දෙන්නාම බණ අහන එක නම් නවත්තන්න එපා. දවසකට බණක් දෙකක් අහන්නම පුරුදු වෙන්න. මේ ශ්‍රේෂ්ඨ ධර්මයේ සුලභයි කියලා හිතන්නත් එපා. මේ කාලේ අපිට සුලභව ලැබෙන්නේ අපේ පිනකට. එහෙම නැතුව ධර්මයේ නැති කාලවල වල පින්නතොට එක බණ පදයක් අහන්න නැහැ. අද වුණත් බලන්න මේ ධර්මයේ නැති රටවල් වල කිසි ගාණක් නැහැ නේද? ප්‍රාණ සත්තු මරණ ඇත්ත හිතන්න මේ සාමාන්‍ය සතෙක් කියලා කියන්නේ ගෝවා ගෙඩියක් වගේ. ඒ වැටහීමක් නැහැ. නමුත් අපිට එහෙම නෙවෙයි. අපිට මේ ධර්මය නිසා අපි කර්මයේ කර්මඵල විශ්වාස කරනවා. අපිට මේක හොඳට දැන් වැටහෙනවා. ඒකම නම් ධර්මයේ නිසා තමයි පින්නතුනේ සත්‍තාව වැඩෙන්නේ. දැන් පින්නතුන හොඳට හිතලා බලන්න මේ දේශන අහලා නුවණින් මෙනෙහි කරන්න ඕනේ. එතකොට තමයි කියන්නේ ඇත්තනේ නම් මේ කියන දේවල්. තමන්ටම ලොකු සතුටක් ඇති වෙනවා. එහෙමනම් කල්යාණ මිත්‍රාන්සා ධර්මයේ ලැබුණා. ධර්මයේ නිසා මොනවද ලැබුණේ? සත්‍යාව. සත්‍යාව ගැන ඕනතරම් පිළිතුර කරුණ දන්න නිසා මම වැඩි කියන්න යන්නේ කාලේ ඉක්ම යන නිසා. සත්‍යාව නිසා මොනවද ලැබෙන්නේ? සද්ධාව නිසා මොනවද ලැබුණේ? අයෝනිසෝ මනස්කාරය. සද්ධාව නිසා කොට යෝනිසෝ මනස්කාරය. ඇත්තට මේ දේශනාව පිටතට චක්‍රයක් වගේ මතක තියෙනවනම් හරි වටිනවා. මොකද මේ දේශනාව හරිම වටිනවා මේ මං කියන හින්දා නෙවෙයි. මේක ඇත්තටම වටිනා දේශනාවක්. දෙපැත්තම අපට තේරුම් ගන්න පුළුවන්. එතකොට දැන් බලන්න සද්ධාව නිසා යෝනිසෝ මනසකාරය වැඩෙනවා. දැන් මම ඉතින් අයෝනිසෝ මනසකාරය ගැන කියනකොට කිව්වා සර්වඥන් වහන්සේ වදාළ මගේ සර්වඥතා ඥාණයෙන් දකින භයානකම දේ තමයි අයෝනිසෝ මනසකාරය. බුදුරජාණන් වහන්සේ ඊළඟට වදාලා මගේ සර්වඥතා ඥාණයෙන් දකින වටිනාම දේ තමයි යෝනිසෝ මනසකාරය. එහෙනම් මේ දෙක දන්නව නේද? මොකක්ද අයෝනිසෝ මනස්කාරය යෝනිසෝ මනස්කාරය කියන්නේ? ප්‍රවෘත්ති සියයක්ම දැනගන්න ඕනේ. මොකද වටිනාම දේ ප්‍රාණකම දේ දැනගන්නේ වටින්නේ නැද්ද? වටිනවා. ඒක අපි සාමාන්‍ය දැනගෙන ඉන්න මෙහෙමනේ. අයෝනිසෝ මනස්කාරය කියලා කියන අනුවදින් නොමගින් මැනේ කිරීම. යෝනිසෝ මනස්කාරය කියන්නේ නුවණින් මැනේ කිරීම තමයි යෝනිසෝ මනස්කාරය කියන්නේ. කොහොම කිව්වට අපිට මේ හිතට වැදිලා නැහැ. මෙහෙම හිතන්න. දැන් අපි කයෙන් වැඩ කරනවා. වචනෙන් කතා කරනවා. කටින් කතා කරනවා. සිතින් හිතනවා. දැන් වචනේ ගන්නකො. දැන් වචනයක් අපිට දැන් පිට කරන්න වුණාම අපි හේින්නක් වැලෙන්නක් මොකාක්වත් නැතුව හිතන්නේවත් නැතුව හේ ඩෝංගාල වචන එළියට දානවා නම් ඒක අයෝනිසෝ මනස්කාරය. ඒක බොරුවක්ද කියලා හිතන්නේ නැහැ. කේලමක්ද කියලා හිතන්නේ නැහැ. පරුස වචනයක්ද කියලා හිතන්නේ නැහැ. එතකොට බලන්න දැන් අපි වචනයක් එළියට දාන්න කලින් මෙනෙහි කරනවා මම මේ කියන්න යන වචනේ සත්‍යයක්ද අසත්‍යයක්ද? අසත්‍යයක් නම් කියන්නේ සත්‍යයක් නම් ඒ කියන්නේ. ඊළඟට බලනවා මේ සත්‍ය ඇතුලේ මේ සත්‍ය කීම තුළින් අර්ථයක් සිද්ධ වෙනවාද අනර්ථයක් සිද්ධ වෙනවාද? හරිද? ඊළඟට තමන් වචනයක් පිට කරන්න ගියාම මේක කුසල්ද අකුසල්ද? ඔය විදිහට මෙනෙහි කරලා පින්නතුනේ අනර්ථයේ බැහැර කරමින් අර්ථේ ළඟා කරගනිමින් අර්ථාන්විතව කටයුතු කිරීම තමයි යෝනිසෝමනස්කාරය කියලා කියන්නේ. බලන්න මේ මෙනෙහි කිරීම කියනවා නම් ওই කටවල් වලින් කිසිම දවසක බොරුවක් කියේ නෑ. කේලමක් සමහර බලන්න අයෝනික මනස්කාරයෙන් වැහිලා තියෙන තරම් මේක කේලමක් කියලා හිතන් දෙපා කියලා කේලම් කියලා. ඊළඟට පින්නතන පරස වචන කිසි ගාණක් නැහැ, නිස්වචන කිසි ගාණක් නැහැ. ඔහේ යනවා. ඒක මොකද නෝන්සෝ මනස්කාරයක් නැහැ. නුවණින් මෙනෙහි කිරීමක් නැහැ. දැන් බලන්න හිතින් හිතනකොට උනත් ඔය නොයේක වැරදි දේවල් හිත හිතා ඉනු මම මේ මොනවද හිතන්නේ කියලා කල්පනා කරාම ඒකෙන් මිදෙන්න බැරිද? පුළුවන්. දැන් කයින් යම් කිසි දේවල් කරනකොට අපිට හිතන්න පුළුවන් අනේ මම මේ කරන වැඩේ වැරදි වැඩක් නෙවෙයි. අර බලන්න. මේ යෝනිසෝ මනස්කාරයේ තියෙනවා නම් මුදට මතක තියාගන්න කුසල් මවන්න පුළුවන්. කුසල් මවන්න පුළුවන්. මේ කුසල් කියන්නේ මේ බාහිර තියෙන දේවල් වලට නෙවෙයි නේද? බාහිරින් කොච්චරවත් ලස්සන දේවල් අපිට පෙනේ. නම් ඒවා කුසල් කියලා කියන්න බෑ. නේද? දැන් මේ අතේ බණ අහනවා. දැන් මට කියන්න පුළුවන් ද මෙතන බණහන අය 100ට 100ක් මම උසස් බණහනවා කියලා. දැන් මෙතන ලැඳුම් නැදගෙන මගේ දිහා බලාගෙන බණහනවා. හැබැයි ඉතින් හිත තියෙන්න බැරි වෙන පුළුවන්. ආ යන ගමන් දැන් මේ බිල ගෙවාගෙන යනවා, ඉලවුල් කරා යනවා. කොහේ හිතෙන්න බැයිද? ඉතින් හැටි නැත්තම් රෑ වේද දන්නේ. ඔය හිතෙන්න පුළුවන්. ඒක මට පේනවා මේ මේ අත් බොහොම හොඳට කුසල් සිතින් බණහනවා කියලා. නමුත් වැඩෙන්නේ අම්සාර සමහර විට. නේද? එහෙමනම් පින්නතනේ කුසලයක් කියලා කියන්නේ අපේ හිතේ අලෝභය, අද්වේෂය, අමෝහය. ලෝභ, දේශ, මෝහ නැත්තම් ඒක තමයි කුසල. අලෝභයේ සමෝහය දෙනවා නම් හිතට ඒක තමයි කුසල. එහෙමනම් මේ පින්වත් හැමදෙනාම තේරුම් ගන්න ඕන යෝනිසෝ මනසිකාරයෙන් කියන කුසල් මවන්න පුළුවන්. දැන් යෝනිසෝ මනසකාරය නිසා අපට මොනවද ලැබෙන්නේ? යෝනිසෝ මනසකාරය නිසා අපට ලැබෙනවා සති සම්පදා. සිහියයි නුවණයි. මින්නතුනි මේ සිහිය කියන සයිටිස්ටේට විශේෂ තැනක් දෙනවා මේ සාසනේ. දැන් සතිපට්ඨාන සූත්‍රයේ පින්නතුල හැමෝම පරිශීලනය කරන සූත්‍රයක්. ඇයි ඒක ඉස්සර පරිශීලනය කරන්නේ? එතන තමයි බුදුරජාණන් වහන්සේ වගකීම බාරගත් සූත්‍රය. මගේ ශ්‍රාවකයෝ මේ සතර සතිපට්ඨාන වඩනවා නම් මම වග කියනවා කිව්වා. දින හතකින් උණක් නිවන් දකින්න පුළුවන්. මේ සතිපට්ඨාන සූත්‍රය මොකද තියෙන්නේ? සිහිය. අපි භාවනා කරනවා කියලා කරන් සිහිය දිනු කිරීම. එහෙමනම් මේ යෝනිසෝ මනස්කාරයේ තිබුණොත් තමයි සිහිය නවන දෙක වැඩි. සිහිය තියෙනවා නම් එතන අවබෝධය තියෙන එකයි සම්පජාන. එකට යන්නේ මේ ධර්ම. එතකොට බලන්න යෝනිසෝ මනසාරය තියෙනවා නම් අපිට මොනවද ලැබෙන්නේ? සිහිය, නුවණ, සති සම්පජාන. සති සම්පජාන තියෙනකොට අපිට මොනවද ලැබෙන්නේ? සිහියයි නුවණයි තියෙනකොට අපේ ඉන්ද්‍රිය සංවර වෙනවා. දැන් බලන්න සිහිය තියෙනකොට අපි අපේ ඉන්ද්‍රිය අපි අවුල් කරගන්නේ නුවණ තියෙනකොට සාමාන්‍ය ජීවිතේ උනත් පිළිවෙල දෙන්න බලනවා නේද? එරකට බලන්න පින්නතුනේ සිහිනුවන දෙක වැඩෙනකොට අපේ ඉන්ද්‍රිය සංවරයි, ඇස කනනාපේ දිව ශරීර කොහොම සංවරයි. ඉන්ද්‍රිය සංවර වෙනකොට අපට මොනවද වෙන්නේ? මොනවද ලැබෙන්නේ? අපි කයෙන් වචනයෙන් සිතින් වැරදි කරන්නේ. ත්‍රිවිධ සුත්‍ත්‍ය සම්පූර්ණයි ඉන්ද්‍රිය සංවරයි. එතකොට ත්‍රිවිධ සුචරිත සම්පූර්ණ වෙනකොට සීලවන්ත වෙනකොට මොනවද ලැබෙන්නේ? සීලවන්ත වෙනකොට සතර සතිපට්ඨාන වැඩෙනවා. ඕන් දැන් සමහර මිනිස්සු වඳින්නවත් දන්නේ නැහැ, හරියට ශ්‍රද්ධාවකුත් නැහැ, මොකුත් නැහැ. ඇවිල්ලා කියන අපි දැන් මේ සතර සතිපට්ඨානෙ පුරුදු කරන්නේ කියනවා. වැඩිම සතිපට්ඨානයක් නැහැ. පිළිවෙලට යන්න නැතුව මේ ගමන පින්නතුලින් කම් බොරුවට එහෙම කිව්වට වැඩෙන්නේ නැහැ. පොතේ පතේ දැනුමක් ඇති කරගෙන කතා කරාට වැඩින්නේ ඇත්තටම පින්නතුල මතක තියාගන්න මේ ධර්මය අල්ලනවා කියලා කියන්නේ නිහතමානීව බඩගාගෙන ගිහින් අල්ලන ධර්මයක්. ඒක හොඳට තේරෙනවා විනය පිටකයේ කියවනකොට. කොච්චරනම් මේ ශ්‍රාවකයා නිහතමානී වෙන්න ඕන ධර්මය අල්ලන්න. එහෙම නැතුව නිකන් ජීවිතේම යටහත් පහත් ගැතියක් නැතුව අපි දැන් මේ ලොකු ප්‍රඥාවන්ත ධර්මයේ තමයි කතා කරන්නේ කියලා. මොනවා හරි දෙයක් අල්ලගෙන දැඟලුවාට වැඩෙන ගුණයක් නැහැ. එහෙමනම් අර සීලවන්ත භාවය ඇති වුණොත් තමයි ඔන්න සතර සතිපට්ඨාන වැඩෙන්නේ. සතර සතිපට්ඨාන වැඩුණොත් බොජ්ජංග වැඩෙන එක නම් වළක්වන්න බෑ. සත්ත බොජ්ජංග වැඩෙනවමයි. සතර සතිපට්ඨාන හොඳට වැඩෙනකොට බොජ්ජංග ධර්ම වැඩෙනවා. බොද්ධංග ධර්ම වැඩුණොත් විඥා විමුක්ති කියන මේ අමා මහ නිවන සාක්ෂාත් කරගන්න අපට අවස්ථාව ලැබෙනවා. ඉතින් බලන්න පින්නතුනි කොතරම් පිළිවෙලට බුදුරජාණන් වහන්සේ මේ දේශනාවට දේශනා කළා කියනවද නේද? එහෙමනම් කල්යාණ මිත්‍රෙක් නැත්තම් ඇහෙන බණක් නැහැ. බණක් නැත්තම් සද්ධාාවක් නැහැ. සද්ධාාවක් නැත්තම් යෝනිසෝමනස්කාරය ගැන කතා කරන්න බෑ. යෝනිසෝ මනසකාරයක් නැත්නම් ප්‍රතිසම්පජඤ්ඤයක් නැහැ. සිහියක් නුවණක් නැත්නම් ඉන්ද්‍රිය සංවරයක් ඒත්ම නැහැ. ඉන්ද්‍රිය සංවරයක් නැත්නම් සීලවන්තකමකුත් නැහැ. සීලවන්තකමක් නැත්නම් සතර සතිපට්ඨාන අහලකවත් නැහැ. සතර සතිපට්ඨාන නැත්නම් බුද්ධංගම් නැහැ, නිවනක් නැහැ. කියන දැන් පින්නතරට තේරෙනවා මේකේ මුල මොකද්ද? කල්යාණ මිත්‍ර සම්පත්තිය. ඒ නිසා මේ පින්වත් හැමදෙනාටම තමන් යන මේ ධර්ම ගමන ආර්ථක කර ගන්නට මේ දේශනාවත් ජීවයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අද මේ ධර්ම දේශනාවේ දායකත්වයේ දරන ඕස්ට්‍රේලියාවේ පදිංචි සමත්ති කුලරත්න මහත්මිය බොහෝම සතුටින්පත් වෙන්නට ඕන. අක්කගන්නේ මහා පින්කමක් සිදු කරගන්නට උනත් සමත්ති මහත්මියගේ ජන්මදිනය නිමිති කරගෙන තමයි අද මේ පින්කම සිදු කරන්නේ ඉස්සායේ මහත්මාවට පුණ්‍යවන්ත ජන්මදිනයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. වගේම දෙමව්පියන් වහන්සේ වර්ධන ඥානන්ත විනීතා ගුණවර්ධන මෑණියන්ට නිරොග් නිරෝගී භාවයේ චිර ජීවනය සැලසේවා කියලා ප්‍රාර්ථනා කරනවා. තව සමන් කුලරත්න ස්වාමයාටත් ඒ ඒ ශාන්ති බුද්ධික සහ ඉමේ කුලරත්නයේ දරුවන්ට පුතුන් දෙදෙනාව ඒ සාස්ෘතික සාහිත්‍යයේ දරුවන් ඒ වගේම කුලරත්න සාහසෝවිරාවල ඉන්දික ගුණවර්ධන පිළිද යමුනා සහ පුතා උමේ ගුණවර්ධන කියන්නේ හැමදෙනාටම නිදුක් නිරෝගී භාවයෙන් ජීවනයේ පරිසේවා දෙන්නම තියෙනවා මෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ඥාතින්ට මේ අනුමෝදන් කරනවා ග්‍රාමීය සාර්ථ පාවුල්පාලිකාවේ පාසමගේ එකට අකුරු කළ ඒ සියලුම මිතුරියන් සහ ඒ අකුරු ගැන්වූ දැනට ජීවත්ව සිටින සියලුම ගුරු මෑණිවරුන්ට පැමිණ සාභාවික යුද්ධනාත නිරොක් නිරෝගී භාවය ප්‍රාර්ථනා කරන දේශකයන් වහන්සේට විශේෂම පතනවා බෞද්ධානාල් කාව්‍ය අධ්‍යක්ෂ සුබර්ණන්දි වජිරම් සාරසාම මහන්සියතු කාර්ය මණ්ඩලයට පතනවා ඒ වගේම දෙමව්පිය පාර්ශවයේ නැති සියලුම ඥාතීන්ට පින් අනුමෝදන් කරනවා. ඒ වගේම සියලුම අභාවයටපත් සංසාරගත ඥාතීන්ට බෞද්ධ ආනුකාවේන්ද්‍ර පාස්තු අතිපූජනීය දරණාගම කුසල ධම්ම ස්වාමීන් වහන්සේ ප්‍රධාන අපවත් වදාළ සියලු ස්වාමීන් වහන්සේලාට පිළිදෙනවා අපවත් ශාසනයත් ආරක්ෂා කරන අල්පේ ශාස්ත්‍ර මහේ ශාස්ත්‍රයේ සියලුම දිව්‍ය රාජ මණ්ඩලයට මේ පිටවත් පිට වේවා පැතුම කියනවා. ඒ වගේම පිළිතුරු අමීචී පතන් බවාග්‍රේම දක්වා සත්ත ප්‍රජාවතම තන පිට වේවා කියන අදහස තියෙනවා. එහෙමනම් මේ පිළිතුරුලා සිල් සම්්‍යක් ප්‍රාර්ථනාවන් වලපත් වේවා. මෙලොව වශයෙන් අපලපත්‍ර වාදයක් නැත්නම් සියල්ල දුරු වේවා. සිත සාන්තිය සැලසේවා. අමා මහ නිවන දක්වා මේ කුසල් උපකාර වේවා කියලා කවුරුත් ප්‍රාර්ථනා කරගන්නවා. ආකාසාච බුම්මත්තා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිවා ඉරං රක්ඛන්තු සාසනං ඉරං රක්ඛන්තු දේශනං ඉරං රක්ඛන්තු මන් පරක්ඛන්තු